අපි අනේම මේවා දෙනවා ඒ සඳහා ආර්ථික සංවර්ධන අධිකාරක ගණනාවක් ඇති කරලා එකක් තමයි සම්බන්ධන ආර්ථික සංවර්ධන අධිකාරකය අපි ගෝවින්දන ගොඩක් ප්‍රොජෙක්ට් කරනවා රයිතුන ආර්ථික සංවර්ධන අධිකාරකය හැටියට රත්නපුරේ ඈදී කොට කොමාගම අවිසාවෙල්ල කඳුතරෙන් කොරණා බණ්ඩාර ගොඩාලා එතන ආයෝජන කලාප හතර පහක් දෙන්න ආයෝජකයන්ගේ පහන් කර දීලා පරිසරය ආරක්ෂා කතා කරනවා ඔබට ඒවා රැකියාව ලබා දෙනවා කියලා මම කියන්න කැමතියි